කළා භාග්‍යතුන් වහන්සේ මං දීගේ යවනවා. ස්වාමි පුරුෂලා ගෙදරට යවනවා. තථාගතයන් වහන්සේගේ යම් කිසි අවවාදයක් තියෙනවනේ මේ ආයත දෙනසේක්වා කියලා. ඊට බුදුහාමර දාණයම වළඳලා ඒකට කියලා වචන හතරක් කියනවා. පළවෙනි එක තමයි ගෙදර සියලුම කට්ටිය ඇරෙන්න කලින් ඇරෙන්න ඕනේ. නැන්ද මාමා ඒ කට්ටිය හැරෙන්න කලින් හැරෙන්න ඕනේ. හැමෝම නිින්දට ගියාට පස්සේ නිින්දට ගියාද කියලා බලලා දොර දොරවල් ඔක්කොම ලොක් කරලා ඔක්කොම මේක කරලා ඒ ලයිට් නිවනන් නිවලා ලාම්පු අඩු කරලා ඊට පස්සේ තමයි නිින්දට යන්න ඕනේ. ඒ කියන්නේ අන්තිමට නිින්දට යන්න ඕනේ උදේ පාන්දර යන එක තමයි පළවෙනි අවවාදය. පැවිද්දටත් ඕකම තමයි. ගමේ මිනිස්සු හැරෙන්න කලින් පැවිද්ද හැරෙන්න ඕනේ. පැවිද්දා 9ට හැරලා වොම හිරි හරිනවනම් පින්දපාත යන්නේ පොලිසියෙන්ද. දවසක් දෙකක් බඩගින්නේ ඉඳී. ඊට පස්සේ දැන් පුතා දැන් සසුන්ගත වෙන්න ඕනේ කියලා පුතා කියනකොට ඒක අපට ඇයෙනකොට හරි සන්තෝසයි. සාසනෙට හොඳ සිල්වත් සිල් මාතාවක් අපට ලැබෙනවා කියලා. ප්‍රශ්න කියන පුතා උදේ 8ට ඇරුණාම ඒගොල්ලෝ පොළු වර්ගෙන එනවනේ මංගලයන්ට. ඔබ වහන්සේ අපිට මාන කළා දෙවෝ. මම කියනවා මොන දෙකේ දෙකේ දෙන වාලෙට ගන්න. දෙකේ හතර දෙන උළුවට ගන්න කියලා තමයි කියන්නේ. ඔකල ලොකු ප්‍රශ්නයක් පුතා. ලොකු ප්‍රශ්නයක්. සාමාන්‍ය මිනිස්සෙක්ගේ ජීවිතය තුළ උදේ නැගිටින එක හොඳ ගුණයක් පුරුදු කරන්න ඕනේ පුතා. අම්මා මොකද කියන්නේ? අම්මනේ පුංචි කාලේ පොඩියට ඉතින් ඔඩොක්කේ තියාගෙන කන අල්ලලා බලනවා, නාය අල්ලලා බලනවා, ඇඟිලි අල්ලලා බලනවා. එහෙම ආදරෙන් අදපු නිසා අම්මට පුතාගේ අඩුව පේන්නේ නැහැ. පැවිදි වෙන්න ඕනේ අර මෑනියෝ මේ ඊට පස්සේ පොළු ගන්නවා. එයාට ඒවා පේනවා. නේද? හැම දරුවෙක්ම අඩුපාඩු අම්මට පේන්නෙම නැහැ. ඒ අම්මට ඒ ආදරේ වැඩිකමට තමන්ගේ දරුවා කෙරේ තියෙන සෙනෙහස වැඩිකමට ඒක පේන්නේ. ඒ ඇස් අන්ධ වෙනවා. දැන් නේද මන්නේ? දැන් උදේ 8ට විතර නැගිටිනවා සෙනසුරාදා. උත්තර නිදාගෙන ගලා දතුත් මදින්නේ නැහැ, මූණත් හොදන ඕම වාඩි වෙලා පැල. ඒක මොකොත් නැහැනේ. මම ඉන්නේ දැන් නැන්දම්මයි ගෙදර හිටියත් ඊළඟ පැයේදී එයා ගෙදර එනෝනේ ආපහු බඩමුට්ටුත් එක්ක. <laughs> ඒක එතනට හරියන්නේ නැහැ. එතනට හරියන්නේ නැහැ. ඒ වගේ මේ ජීවිතේ සමහර ගොඩාක් අඩපාඩු තියෙන අපිට ඔක්කොම හදන්න උන් දැන් ඒවා පැවිදි වෙලා හදන්න බෑ. පැවිදි වෙලා හදන්න ගියාම ඒක හරි අමාරු. දනුන් ආලා පරිවාස කාලේ තියලා පීඩන වලට පත් වෙලා වත් පිළිවෙත් තියලා එමනේ හදන්නේ. එතකොට ඒක ටිකක් අපහසුයි. සමහර තැන් තියෙනවා සේනාසන මෑණිවරුන්ගේ සේනාසන පින්ඩපාත යන්න තියෙන අවකාශය අඩුයි. ඇයි පරිසරේ නැ ටවුන් කියන උදේ පාන්දර මේ ටවුන් වලට යන්න බෑ ආරක්ෂාව මදි. මිනිස්සු වෙන විදියට දකිනවා. ටිකක් මිනිස්සු සිල්වත් නැත්නම් ඒ පැටි වලට යන්න බැරිින්ද පස්සේ ලැබෙන්නේ නැහැ. ඒ වගේ වුණාම දාන ටිකක් ඒගොල්ලෝ හදා ගන්නවා. උදේ දානේ හදා ගන්න වළඳලා ඉන්න කට්ටිය ඉන්නවා. එහෙම නැත්නම් උදේ දවල් දෙකම උයා ගන්න තැන් තියෙනවා. ඒ වගේ තැන් වලට ගියාම මට පොලිතම්බෝල විතරයි පුළුවන් කියලා කිව්වම පුතා පොලිතම්බෝල විතර කාලා අවුරුදු 80ක් ඉන්නේ කොහමද? ජීවිත කාලම් පුතා පොලිතම්බෝලත් එක්ක ඉන්න බෑ. එහෙනම් උයන්න පියන්න දැනගන්න මේ වැඩි හිටියයිට කැඳ ටිකක් හදලා දෙන්න ඒ කට්ටියට දාන ටිකක් හදලා දෙන්න බැරි වෙලාවත් එතන මොන හරි එම දානවල ප්‍රශ්නයක් අඩුපාඩු තිබුණ ටක් ගාලා ෆීල්ඩ් එකට බෑලා ටක් ගාලා අල්ලිපේ තියලා ටික හදන්න ඕනේ කෙටියෙන්ම බත් වෙන ක්‍රමය මොකද්ද පුතා කෙටියෙන්ම බත් වෙන ක්‍රමය විනාඩි 15න් බත් එක හම්බෙන්න ඕනේ දැන් 11ට කියන ලොකු මෑණියෝ පුතේ මේ මාර වැඩින කෝල්ලයක් දුන්නා අර කටේ වාහනේ පැට් එකක් ගිලලු දාන්නේ මේ මග එන්න විදියක් නැහැ මේ දාන්නේ අද වැරදුනා අපට. අග්ගල දාන්න ටිකක් අදන්න මේ පැය භාගින් අපිට දාන්නේ වළඳන්න ඕන නැත්නම් විකාලයට අවුදුනා මේ එට වෙනකම් බඩගින්න. දැන් 11ට පණිඩියම් වෙන්නේ විනාඩි 20ක් වෙනකොට පුතා දාන්නේ මේකට යන්න ඕනේ. මොකද ඒකට ගන්න පියවර? පුතා ආල්මේම ගන්නකොට පෙරාර ජීවිතික. පණිඩිය ලැබිච්ච ගමන් උණු වතුර ලිපේ තියන්න ඕනේ. උණු වතුර ලිපේ තියන්න. ඒ උණු වතුර ලිපේ තියෙන මොහොතට අනිත් වැඩ ටික ඔක්කොම කරන්න ඕනේ. ආල් ටික අරගෙන ඒ ඔක්කොම ටික සූදානම් කරලා හොදලා කළා ගේනකොට ආල් ලිපේ තියලා විනාඩි 10 15ක් රත් වෙන ඒ ටික දැනට රත් වෙලා. ඩක්කලා ආල් එක අරකට දානවා පිට. දාපු ගමන් විනාඩි 5න් මේක උතුරනවා. පොඩ්ඩක් අරන් ඇටයක් අලම් බලන කණ්ඩ පුළුවන් තත්ත්වේ තියෙනවා. කණ්ඩ පුළුවන් දෙච්චරයි. එබෙනවා right අංකල එක පෙරුව පෙරන්නේ මොකද සෝයකට පෙරන්නේ පුතර උණු වතුර. කොහොම හරක තැම්බෙනවා. වතුර ටික මිලි කළා ගත්තා තුන පාටික දැම්ම ඒක ලිපේ තිබ්බ විනාඩි පහෙන් ඒක බැස්සා. සානේ ලෑස්ති. මේ වගේ මේක පඤ්ඤාවක් පුතා. මේක ඒ ස්ථානෝචිත පණ තැනක් දැක්කාම ඒ ස්ථානේ දැක්කාම මේකට හැඩගැහෙනවා ටක් ගන්න. ඒ ඔක්කොම වඩා ගන්න ඕනේ පුරුදු වෙන්න ඕනේ පුතා. නැත්නම් ඒවා හැදෙනවා. අවුරුදු 5ක් විතර කටින් ගණන් ආලා කරවතු වෙලා කාලයක් ගිහලා තමයි ඒ දක්ෂකම් ඒවා හැදෙන්නේ. දීර්ඝ සාකච්ඡාවක අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඒකයි විදිහට <laughs> අපි පාඩු ලොරියක් තියෙනවා කොහොම හදන්නේ ඒක පොඩි පොඩියට පෙනුනට මේ ඒක පොඩි ප්‍රශ්න නෙමෙයි ප්‍රශ්න මට දැන් සේනාසනෙට යක්කම් මම කිසිම පැවිදි වෙලා 9ට නැගිටලා <coughs> දත් මැදලා 9 මාට පල්ලයට ආවොත් දැන් ලොකු ප්‍රශ්නයක් නේ ඒ ස්වාමින්වහන්සේට පින්ඩ පාතේ කරන්නේ කවුද? උන්වහන්සේගේ ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ කවුද? උන්වහන්සේ වෙනුවෙන් කැප වෙන එකද? දැන් මේක ලොකු ප්‍රශ්නයක්නේ. ඒ වගේ අර පොඩියට තිබුණාට ඒක ලොකු ප්‍රශ්න. දැන් මේ පොඩි ආන්දරගොල්ල 2:45 මේ විතර වෙනකොට ඇරිලා 3 වෙනකොට ඇවිල්ලා දේශන වලට සම්බන්ධ වෙලා ඒ ඉවර වෙලා මේ පා වෙනකොට පෑම් පාසු වෙලා පා මාර වෙනකොට පල්ලයට ගිහිල්ලා පින්ඩ පාතේ කරගෙන 6 වෙනකොට උඩට ඇවිල්ලා වළඳලා කරලා අතපත දාලා අට වෙනකොට ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා ඊට පොඩක් විවේක ගන්න විවේක අරගෙන 11 මාර වෙනකොට දානේ වළඳලා දානෙන් පස්සේ සාකච්ඡා කරලා තමන්ගේ කමටහන් භාවනා තියෙනවනේ ඒ උදකලා ඉඳලා වඩලා ඉතින් මේ ජීවිතේට අට ගහන්නේ අට ගහන්නේ තීන මිද්දේ කඩන්නනේ අපි ආවේ. බැඳීම් කඩන්නනේ, ඉපදීම නවත්තන්නනේ, දුක නිවන්නනේ. එහෙනම් මේ ටික ඔක්කොම වෙන්නේ. මේක අර කටුක නෙමෙයි ඒක හරි සුන්දර ජීවිතයක්. ඒතු අපට ඒ ඒ පරිසරය අයියෙම හැදුවේ කියලා ඇහුවාම ඒ පරිසරයට ඇඩ ගැවුනම මම අම්මා තාත්තා මතක් වෙනයි. මතක් කරන්න වෙලාවක් නැහැ. ඉස්කෝලේ මතක් වෙනයි. පොඩ්ඩක් හරි විවේක වෙනකොට පොඩ්ඩක් අතපෙන්න ඕනි කියලා තමයි හිතන්නේ. එතකොට අම්මා මතක් කරන වෙල මතක් කරන පොළ මතක් කරන අපර කරදරයයි. ඒතකොට විවේකය අවශ්‍යයි. ඒ හින්දා අර තාපසයා පාලයක් යනකොට ගෙවල් දොරවල් මතක් වෙන්නේ නැතුව බැඳීම් වලින් නිදහස් වෙලා ගෙවල් වලින් නිදහස් වෙලා එයා දන්නේම නැතුව ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එයාට මේ ඔළුවේ තියෙන ඔක්කොම ආර්ය දේවල්. නිතරම ඒක ඇයි එතනින් පිටුපාලයට කරන්න දෙයක් නැහැ. දැන් දානේ වළඳලා උදේ ඉඳලා රෑ වෙනකන් නිකම්මයි ඉන්නේ. එතකොට මොකද කරන්නේ? ටීවී බලනවා, කෝල් ගන්නවා, තොරතුරු විමසනවා. ඉතින් ඕම් තවත්මට යනවා. අර ටික කාලයක් අර නිවැරදි දැක්ම Taman තුල එනකන් ටිකක් එන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් මුල් කාලේ ටිකක් නිින්ද ගියාට අවුලක් නැහැ. සම්නාසල පින්ඩ පාති කරලා දෙයි. මුල් කාලේ ටිකක් අපහසු නම් විවේක ගත්තට කමක් නැහැ. ඒකට පීඩ වෙයි. හැබැයි අවුරුදු පාදාය පීඩ වෙන්නේ නැහැ. මාස 3ක් 6ක් පීඩ වෙයි. ඉතින් ඒ කාල තුලදී අපි අඩුපාඩු ටික අදාගන්න ඕනේ. සෝනස අම්මා අවසර දීලා තියෙන අම්මට දැන් ලොකු අය අම්මා දැන් අවසර දීලා මේ මං හිතන්නේ දැන් අවුරුද්දක් විතර වෙනවා ගේ හදන්න ගේ හදලා ඉතින් කිව්වා මට එන්න පුළුවන් කියලා ඊපස්සේ ගේ හදලා දීලා කියලා ඊපස්සේ සෝනස අම්මට ගේ හදලා දීලා එනවා නෑ දැන් අයියා හදනවා කාමරයක් වෙනවා බාත් รู ම් එකක් ඔක්කොම හදනවා ඒක තමයි දැන් අම්මට ඉතින් කොහේ හරි තැනක ඉන්න පුළුවන් නේ අලුතෙන් බඳලා යන කෙනෙකුට නේ ගෙයක් හදලා දෙන්න ඕනේ දැන් අම්මට ඉතින් අලුතෙන් ගෙවල් හදන්න තියෙන ගෙදරක කොහේ හරි කාමරයක ඉන්නේ ඉන්න නේ තියෙන්නේ මොනවාරි හේතුවක් තමයි කියන්නේ. දැන් ඔක්කොම අදලිවුනම කියයි මේ බාත්රූම් එක ඇදුවා සානස පිස්ටන් එකෙන් හරියට වතුර ප්‍රස් වෙන්නේ. ඒක අදලා දීලා එන්නම් කියලා කියනවා. මොන හරි එකක් කියනවා. මෙච්චර කාලයක් කියපු හේතු ටික බලන හේතු 12ක් විතර කියනවා. හැමදාම මොන හරි හේතුවක් කියනවා. පළවෙනිම හේතුව තමයි අම්මා කැමති නෑ කියන එක. ඊට පස්සේ අයියා කැමති නෑ කියලා කිව්වා. පස්සේ කිව්වා අයියා කැමති ඒත් මං මට හිතෙන්නේ නෑ. මොකයි අයියා මාව බලෙන් මාන කරන්න හදනවා. ඉතින් එදා මාන වෙන්න එපා කිව්වා. අම්මා තනි කරන්න එපා අම්මා තනි වෙයි මේ මල්ලියේ තීරණය ගන්න එපා මමත් නෑනේ අම්මා අසරණ කරන්න එපා කියලා අයියා කියලා තිබුණා. එදා බලන්නකො සාන්නත සසර දුක නිවා ගන්න ඕනේ අයියලා ඉතින් කැමති නෑනේ මේගොල්ලෝගේ ප්‍රශ්න නිසා කොහොමද බලන්න මාර ප්‍රශ්නයන්නේ අයියා කැමතුණා නම් අනිවාර්යයෙන්ම ඉතින් මම සසරෙන් එතර වෙනවා කියලා. පස්සේ කැමතුණානේ. ඊට පස්සේ කමන්නේ ඔක්කොම වාක්‍යම අපි ගන්නම් අපි ඔක්කොම බලා ගන්නම් මේ මල්ලි ගිල මානනේ ඉතින් අයියට ඕනේ කියලා වාන වෙන්න බෑනේ අපි හන්දන්නේ අයියා ඉතින් බලෙන් වාන කරන්නේ කියලා අලුත් එකක් පටන් ගත්තා. ඕ මොම කී කී ඉන්නවා දැන් අවුරුදු දෙකක් විතර වෙනවනේ. ඔව් දෙකක් විතර වෙනවා. මොනවා හරි ඉතින් කරුණක් තමයි කියන්නේ. <laughs> අම්මලා යන්නම කියලා කිව්වා. පස්සේ ඔක්කොම හරි අම්මත් යමත්ත දුන්නා අයියාත් යමත්ත දුන්නා ඔක්කොම හරි වගකීම තනි තයියලා ගන්නවා කියලා කියලා ඊට පස්සේ කිව්වා බේත් ඉවර වෙනකන් එන්න රෙඩියක් නැහැ කියලා. රම් බේත් වලට දැම්මා. ඊට බේත් එක්කම ගියා අවුරුද්දක් විතර. ඒ බේත ඉවරයි. දැන් දෙවෙනි බේත එකත් ඉවර කරලා එන්නම් කිව්වා. තවත් සෙකින් එකක් තියෙන ඒක ඉවර කරලා එන්නම් කිව්වා. කෙල්ලික් තියනවා මේ ටර්ම් තුනක් ඒ තුන ඉවර කරලා ඉන්නම් ඕම ඕම කිය කියන්නේ. පස්සේ කියයි මේ මේ රුක්මලේ වැව හිඳලාලු ස්වාමීන් වහන්සේ ඒක වතුරාවට පස්සේ ඉන්නම් කියලා කියයි. වතුරාවට පස්සේ කියයි සානක ඩෑම් එක කැඩෙන ලකුණු තියෙන්නේ. එහෙම වුණොත් මේ ඒකට පොඩක් උදව් කරන්න වෙයි. ඒක පොඩක් බලලා ඉන්නම් කියලා වැවේ වතුර පිරුණත් එයාට ඒක නිදාකට හේතුවක් මේක. වතුර වැඩි මේ දවස්වල වැවේ. එන්න මානෙන්න විදියක් නැහැ. ඇයි දන්නවද තමයි මේක ඒක ඉනාවෙන්න නෙමෙයි. සසර දුක දැනිච්ච කෙනෙකුට බය දැනිච්ච කෙනෙක් මේක නිවා ගන්න ඕනේ කියන කෙනා මේ කිසිම දෙයක් කියන්නේ නැහැ පුතා. අත්තිවාරම් කපන්නේ කියන්නේ කියන්නේ අම්මා බලන්නේ අවසර මොකක් ගන්න එයා එකපාරට තනිකව ගන්න තීරණය තමයි කෙටියෙන් rahat වෙන්නේ කොහොමද කියන එක. දැන් මේගොල්ලෝ සසර දුක දැනිලා එහෙම නැහැ. දැනෙම පුතා එහෙම ඉන්නේ නැහැ. නිදාසට කරුණු කියනවා කියලා කියන්නේ ඒගොල්ලෝ ඒක අර සාමාන්‍ය විනෝද ගමනක් යන්නේ අපි නිවාඩු දහලා බස් බුක් කරලා ඇඹුලට බත් උයලා මේ ලුණු සම්බෝලයක් හදලා ඒක ටිකක් හොඳට ටෙම්පරාදු කරලා ඒක එහෙම හදාගෙන යන්න අන්න එහෙම ක්‍රමයක් කියාදන්නේ. සසර දුක නිවන කියන පුතා මේම කතා කර කර ඉන්නේ. ඒකට කතා කරන්න වෙලාවක් නැහැ. අවසර ගැන හිතන්නේ මගේ ගමන මට යන්න ඕනේ. එයා එයා තීරණය ගන්නවා. එයාගේ පපස්සේදී මට පේන්නේ සසර දුක නිවන අදහස අඩුයි. ඒ නිසා තමයි නිදාසට කරුණු කියන්නේ. දැන් අපට ඒක දැනෙච්ච වෙලාව අපි එහෙම හිතුන්නේ තත්කලේ තීරණ ගත්තා. ඒක නිවැරදි එකක් නේ. දැන් ගොඩාක් ළමයි ඉන්න අම්මා කැමති නෑ අපේ හාමුදුරනේ මේ තව දෙන්න කියලා කියනවා. තරුණ ළමයි. මං අර පුතා මේ අරක්කෙන් බොනවද? බියර් නම් ටිකක් බොනවා. මං කිය බියර් බොන්න මේ අම්මගෙන් අවසර ගත්තද? නෑ නේ හාමුදුරනේ. එතකොට මේ බියර් බොන්නේ නෑ කියන එක <laughs> තීරණය කරන්න සුරාමීරේ ගන්න අම්මගෙන් අවසර ගන්න ඕනේ. නෝ කොච්චර මේ පිරිහිලාද කියලා. අදින් පස්සේ මං අරක බොන්නේ කියලා කියන්න අම්මා අවසර දෙන්න ඕනෙලු. බොන්න අවසර ගන්න ඕනේ <laughs> ඒ වගේම අමුතුම රටාවක්. ඒක ඒක අර පිරිහිනේ ලකුණක් උත ඒක. සාසනේ 2500 වුණාම අර මිනිස්සු පිරිහින පැත්තට තමයි සාක්ෂි හදාගන්නේ. ඒ අවශ්‍ය අර නිදාසට කරුණු ඔක්කොම පිරිහීමට තමයි හදන්නේ. යහපත් පැත්තට මග යන්න හදන්න, නොමග යන්න හදන්න. කර්ම හදනවා. දෛනික ජීවිතයක් තුළ අපි කරන රැකියාව තුළ ආර්ය ජීවිතය උපදවා ගන්න අමාරුයි කියන එක නෙමෙයි හැත්ත. ඒ ආර්ය ජීවිතය උපදවා ගන්න මට අවබෝධය නෑ. ප්‍රඥාව නෑ. හේතුව මේ ලෝකේ හැමතැනම තින්නේ ආර්ය. පැවැත්ම තුල පංචකාමයේ තුල අපි තමයි ඒක අනාර්ය කරගන්නේ. අනාර්ය කරගන්නේ අපි. හේතුව ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන 6 පිනවන්න ගිහිල්ලා මේ නාම රූප සංස්කාර ධර්මයේ ඔක්කොම අනාර්ය වෙලා දැන් නින්දේදී අපට අනාර්ය වෙන්නේ නැහනේ කෝ නින්දේදී කාටවත් අපි බනිනවද අනවශ්‍ය දෙයට දකින්නවද අනවශ්‍ය දේවල් හානවද අනවශ්‍ය ගමන් යනවද නැහැ මොකොත් කරන්නේ ඒ කියන්නේ ස්වභාවිකවම අපට සැකසීලා තියෙන්නේ අපි සැකසීලා ඉන්නේ ආර්ය ජීවිතය තුල තමයි අර පංචකාම නිසා මේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන පිනවන්න යන නිසා පිනවීමේ උවමනාව තියෙන නිසා ඒ අවශ්‍යතාවය නිතර නිතර අපි නඩත්තු කරන නිසා තමයි අර ආර්ය දේවල් අනාර්ය වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ මෙතන අනාර්යයි මේ රස්සාව අනාර්යයි මේක තුල ආර්ය එකක් නැහැ එහෙම එකක් නැහැ. යම දේ තුලම ආර්ය ජීවිතය තියෙනවා. ඒක මතු කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ වෙන්න ඕනේ. ජීවිතේ පළවෙනි වතාවට නේද පුතා පැවිදි වෙන්නේ. පුංචි කාලයෙන් පැවිදිලා ඉතලයිම නෑ නේද? මුදාකාර සමහර රස්සාවල් වල පුංචි පුංචි වැරදි කරන්න වෙනවනේ අපට. අපි කොච්චර සිල්වත් වුණත් ඒ රස්සාවේ හැටියක් ඒක. පොඩ්ඩක් එන්නේ වංගුවක් දාන්න වෙනවා අපට. ඉතින් එතනදී කොහොමද ඒක ආර්ය විදියට නිවැරදි කරගන්නේ කියලා බැලුවොත් මේ දෙන පඩියට මට යම් කිසි පඩියක් හම් වෙන 30000 කරි 40000 කරි දෙන පඩියට හරියන්න මම වැඩ කරනවා මේකත් වැඩක් තමයි ඒත් ඒක රස්සාවෙම කොටසක් වශයෙන් දකින්නවා කොටසක් වශයෙන් දකින්නවා දැන් නියපොතු කපනවා ගෙවල් වල කට්ටි නියපොතු කපනවා නියපොතු කපලා ඔක්කොම එකතු කරාට පස්සේ පිළිකුල යාට මේක විසි කරන්න තැනක් හොයනවා ගින්නට දාන්න ඕනේ කියන ඈතට විසි කරනවා ඒක වත්තේවත් දාන්න පිළිකුල් අතේ තියෙනකොට පොලිස් කරනවා, හිඳිනවා, පාට කරනවා, තිත්ති තියෙන රටේ නැති වැඩ කරනවා. ඇයි? ඒ අතේ තියෙනකොට ඒකට වටිනාකම වැඩි. ඒක කැපුණාම වටිනාකම නැහැ. අන්න ඒ වගේ අර මේක දුස්සීලයි. වටිනාකම නැහැ. අර කැපපු නියපොතු වගේ. අනේ මේක ටිකක් ඒ නීතියට ටිකක් පටහැනිනේ. මේක එහෙම කරන්න බෑනේ. ඉතින් ලොකු මාත්‍යා කියන එක කරන්න කියලා. නමුත් ඒක එහෙම කරන්න බෑ. ඒක ඒක හරියන්නේ නැහැ. එහෙම කියලා අපි එකක් හිතලා අර කපපු කෙස් වගේ, කපපු නියපොතු වගේ පිළිකුල් කරන්නේ නැහැ. ලොකු මාත්‍යා කියනවාද හරි මං එක්කනයි. ඒකට තමයි පඩි ගෙවන්නේ මට. මට ගෙවන පඩියට හදාලා රස්සාවේ කොටසක් මේක. ඒක ලොකු මාත්‍යා කියන විදිහට වැරදි කරනවා අය මේක වැරදි ලෙස ලියනවා අය වැරදි ලෙස අත්සන් කරනවා අය මේක නියමිත ප්‍රමාණිකෝලෝ යන්නේ නැත මේක ටිකක් වෙන විදිහට මේක යනවා අය ඒව එකක්වත් මට අදාළ නැහැ ඔක්කොම රස්සාවේ කොටසක් රස්සාවේ කොටසක් මට ගෙවන පඩියට මම කරන සේවාවක් එහෙම දකින්න එතකොට ඒක සම්මා එතනදී අපේ අපි පිරිසිදුයි ඒක කියන කෙනා ඒක ක්ලාක් කෙනෙක් හරි කොමසාරිස් හරි කවුරු කියනවනම් එයාට ඒ ප්‍රශ්නේ ඉන්න අපට එන්නේ මම කරන වැඩට මම ගන්න පඩිය මේක. පඩි ගන්නකොටත් මම ටිකක් පිළිසිදු නැතුව තමයි මේ මේ මාසේ වැඩ කළේ පොඩි පොඩි ගැටලු තිබුණ නිසා මේ පඩිය මට අපිරිසිදුයි මේක ආජීවයේ පිරිසිදු නෑ මේ පඩිය මට yaadෙන එහෙම හිතන්නේ මම කරපු වැඩවලට මම කරපු රාජකාරියට අනුව ඒකට සුදුසු වැඩපොම එක සන්තෝෂෙන් ගන්නවා. එතකොට ඒක ආජීවයේ පිරිසිදුයි. ඒ වගේම තමයි මට ගෙවන පඩියට මම කරන රස්සාව. මේක රාජකාරියක්. මේක මට ඕන විදිහට කරනව නෙමෙයි ලොකු නිලධාරීන්ගේ නියෝග වලට අනුව කරන්නේ. එන්න මට ප්‍රශ්නයක් නෑ. ඒක රස්සාවේ කොටසක්. එහෙම දැකලා නිතරම සිත පිරිසිදුව කම්මන්තයේ සතිය පිරිසිදුව තියාගන්න ඕනේ. ඒක අපි එලා දකින්න, ඒක එලා දකින්න බෑ අපට. ඇයි අපට පඩියක් ගෙවන මේක කරන්න කියනවා. මේ නියෝගෙට වැඩ කරනවා. දැන් පොලිස් නිලධාරියා කවදාකවත් වරදක් කරන්නේ නෑනේ. එයාට තියෙන්නේ මංකොල්ල කෑවනම් අත කඩන්න. හොරකම් කරා නම් කන පැලෙන්න ගන්න ඇඟිලි පහ හිටින්න ඕනේ. දැන් ඕම මොනරයට වගන්තියක් දීලා තිනවනේ. ඒතකොට එයා තලනවා පොඩි කරනවා. ඇයි එහෙම තමයි නීතිය තියෙන්නේ. තඩි බාන්න කියලා නීතිය තියෙන එන තඩි බානවා. ඉතින් ඒක එයාගේ රස්සාවක්. ඒකට එයාට පඩි ගවනවා. එයා රාජකාරියක් කරන්නේ. ඇයි තඩි බෑවේ ඉතින් පවුනේ අහිංසක මිනිස්සු එයාට ඉතින් කර්මය පරිතන් දෙනවා. ඔයා කවුද? ඒ කර්මෙට එහෙම එහෙම ගන්නෙ. නෑ එයාගේ රස්සාව ඒක. ඊළඟ දාරින් කියනවා මේ මනුස්සයා ඇත්ත කියන්නේ පොඩි මසාජ්යක් දාලා ඇත්ත ගන්න කියලා. ඉතින් එයාට තඩි බෑවම ඇත්ත කියනවා. ඉතින් තඩි බාන එකත් එයා ගන්න පඩියේ රසාවේ කොටසක්. ඒ නිලධාරි මාත්‍ය කිසිම වරදක් කරන්නේ නැහැ. ඒක එයාගේ රසාව. ඒක රසාව. පයි අපවුනේ අහිංසක මිනිසුන්ට මම උදේ ඉඳලා රෑ වෙනකන් තඩි බානවා මේ මේ පඩිය මට හරියන්නේ නැහැ කියලා එයා එයා හිතුවත් අන්න එතන වැරදෙනවා එයාට. ඒක රසාව කියන්නේ. ඒ විදිහට දකින්න ඕනේ. දැන් ගෙදරක කෑම හුයන අම්මා ඉතින් අනේ මුන්ට බත්තම්බල තම්බල මං කෝකියෙක් වාගේ මනමාලියා වශයෙන් බැඳලා ගේනකොට නම් මේ මම තෝරණු බැඳලා පොඩි දාලා රතිඤ්ඤා දාලා පාවඩ හෙලලා එහෙම තමයි ගෙනාවේ. ඇවිල්ලා හැන්දයි පිඟාන යතට දුන්නම් පස්සේ මම දැනගත්තා මම කෝකි වැඩට ගෙනල්ලා තියෙන්නේ කියලා. දැන් අවුරුදු 20ක් මම බත්තම්බනවා කියලා බැන බැන ඉතින් කොඳුර කොඳුර බත් ලිපේ තිනවා. සම්පූර්ණයෙන් පිරියනවා යා. පෙරේත ලෝකෙකින් ඉපදෙන ඒ කුස්සියෙම පෙරේතය කියලා හැඳි මේස අරමයා පෙරල පෙරල ඉන්නවා යා. එයා හිතන්න ඕනේ නෑ. මගේ ජීවිතයේ කොටසක් මේ පවුල තුළ මගේ ස්වාමි පුරුෂයා දරුවෝ තුන්දෙනා මේ කින පවුල තුළ මගේ කොටස මේක. මගේ වගකීම. මාතාගේ කොටස කරනවා, දරුවන්ගේ කොටස කරනවා. මගේ කොටස මම මේක කරන්න ඕනේ. ඒක මම සන්තෝෂයෙන් කරන්න ඕනේ. මගේ පවුලේ දායකත්වය මගේ. මේ මේක තුලින් තමයි මම මේ දායකත්වය සම්පූර්ණ කරන්නේ. එතකොට මගේ කොටස, මගේ රාජකාරිය, මගේ දායකත්වය මෙන්න මේම දකින්න ඕනේ. ඒ හයට මගෙන් කරන සේවාව. ඒ අය මට කරන සේවාව අම්බ කරලා දෙන එක. මේ අය මට කරන සේවාව මට උදව් කරන එක, ගරු කරන එක. අපේ නමට කැලලක් ඇති නොවන විදිහට ජීවත් වෙන එක, දරුවෝ කරන එක. ඒකත් ලොකු සේවාවක්. සමහර දරුවෝ ඉන්නවා කරන වැඩවලට දෙමව්පියන්ට පාර යන්න බෑ. දෙමව්පියෝ රැට යන්නේ ටවුමට එන්න. දවල්ට යන්න බෑ. ඇයි මිනිසුන්ට මුණ දෙන්න බෑ. එහෙනම් ඒ දරුවා කැලලක් ඇති නොවන විදිහට දෙමව්පියන්ගේ ආත්මකරුත්වය රැකලා දෙමව්පියන්ට ලස්සනට ගාම්භීර ජීවත් වෙන්න පුළුවන් විදිහට ඒ தත්ත්වය රකින්නන ඒකත් දරුවගේ යුතුයකම. දරුවත් එයාගේ කොටස කරන ඒ පෞල් ජීවිතේ එයාගේ කොටසක් තියෙනවා. ඒ කොටසේ ඒ විදිහට දකින්න ඕනේ. ඒක අපි දකින්න කෝණයට සාපේක්ෂව ඒක වෙනස් වෙන්නේ. සම්මාව කියලා කියන්නේ අපි හදාගත් එකක් නේ. අදපු සම්මා තියෙන රෙඩිමේඩ් ගන්න ඕනේ අපි. එක්සල් එකක් දෙන්න එක්ස්ට්‍රා ලාර්ජ් එකක් දෙන්න කියලා අපි රෙඩිමේඩ් ගන්න ඕනේ සම්මාව. සම්මාව එහෙම රෙඩිමේඩ් ගන්න නෑනේ. සම්මාව කියලා කියන්නේ මේ කියන දුස්සීලිය තුල නිවැරදිව දකින්න පුරුදු කරන එක. නිවැරදිව දකින්න. එතකොට අපිත් දක්ෂ වෙන්න ඕනේ මේ විදිහට දකින්න ලෝකයේ තුල. ඉතින් රස්සාව කරනකොටත් වැඩපොළවලත් ගොඩාක් හොඳ චරිත ඉන්නවා නරක චරිත ඉන්නවා ඒ බවුලත් කට්ටියේ තේමයි මේ පිරිමි කට්ටියත් එම් බොන කට්ටිය ඉන්න බොන් නැති කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගේ ඇඩරුවෙන් ඒ කතා වලින් දන්න දැනටමත් ඒ ඔෆිස් වල ඒවා තියෙනවා එකක්වත් අපට අදාළ නෑ පුතා. අපේ පිරීමට ඒව හේතු වෙන්න බෑ. ඒක අපි නෙමෙයි කර්මය ගොඩගාගත්තේ ඒ කට්ටිය. හොඳට කතා බහ කරන, හොඳ කෙනාටත් හොඳට කතා කරන, නරක කෙනාටත් හොඳට කතා කරන. අඩුපාඩු නැති කෙනාටත් ඇසුරු ඇසුරු ඇසුරේ ඉන්නවා, අඩුපාඩු කියන කෙනාත් ඇසුරු කරනවා. මොකද පාස් අපේ අපේ සීමාව තුළ අපි ඉන්නවා. අපේ සීමාවෙන් එහාට යන්නේ මෙන්න මේ ටික පුරුදු කරන්න පුළුවන් නම් රැකියා ස්ථානයේ ජේතවනාරාමයට බුදුහාමුදුරුවොත් එක්ක ජේතවනාරාමේ ඉන්නවා වගේ තමයි. ඇයි හැමෝම කැමති. කිසිම කෙනෙක් එලා දකින්නේ කාට විරුද්ධවත් කාටවත් චෝදනා කරන්න, විවේචනය කරන්න, ඕපදූප කතා කරන්න කිසිම කෙනෙක්ගේ අඩුවක් කිසිම කෙනෙකුට කියලා කියන්න යන්නේ. තමන්ගේ වැඩ කොටස කළා හැමදේම කවුරු මොනාර කියවනවා හොඳට හා ගන්නවා මේ කණින් යවුවා. ඒක මතක තියාන තව කෙනෙකුට කියන්න හවුලවන්න මේ අසමගිය ඇති කරන්න මෙන්න මේ ටික පුරුදු කරන්න පුළුවන්. ඒක කමටන්නේ. පූර්වාරාමයේ ඉඳගෙන කමටන් වඩනවා වගේ. වේලවනාරාමයේ ඉඳගෙන මේ මාර්ගය පුරුදු කරනවා වගේ. බලන්න ඔක්කොම ටික එතන තියෙනවා. එතන සමගිය රකින්න ඕනේ, සාමයේ රකින්න ඕනේ, අපේ කොටස හරියට කරන්න ඕනේ, අනිත් අයගේ වැඩ රාජකාරි වලට උදව් කරන්න ඕනේ. කිසිම කෙනෙකුට ගැටුමක් ඇති වෙන්න දෙන්න. එහෙම අපි දැනුවත් වෙනවනේ ඒකට අග්ගල මැඩලා එහෙම කියන්න එපා. මේ මාත් එහෙම කෙනෙක් නෙමෙයි, හරි හොඳ කෙනෙක්. එයා ඇත්තටම වැරදි. නමුත් එයාව සමතේටපත් කරනවා. රණ්ඩු වෙන්න දෙන්න, ප්‍රශ්න ඇති වෙන්න දෙන්න. ඒ ස්ථානය තුල, ඒ රැකියා ස්ථානය තුල තියෙන සතුට, සාමය, ප්‍රීතිය, සමාදානය ඒවා රකින්නවා කියන්නේ පාරමීමේ පුරන්නේ. බෝධිසත්වර ලෝකේ ගහගන්න දැන් යුද්ධ වලට හේතු වෙලා නැහැනේ කිසිම බෝධිසත්වෙක්. රට රාජ්‍යවල ඔක්කොම මූට් කරලා අර රාජ්‍යවලට කේලම් කියලා මේ රාජ්‍යවලට කේලම් කියලා මා විශාල කඩු පොළු අරගෙන මිනිස්සු ගාගන්න එහෙම වැඩ කරන්නේ නැහැ. එහෙම කරන්නේ ඒක බෝධිසත්ව චරිත නෙමෙයි. බෝධිසත්ව යුද්ධයක් අට ගන්නවා මැදට පැනලා ඒක සමතිටපත් කරනවා. සමතිටපත් කරනවා. ඒක සම්මාවෙන් දක්වනවා. මේම කරන්න එපා, මේම කරන්න එපා, මේව අපි මේ කොහොමද මැරෙනවා. මැරෙන්න යනකොට මේ භූමියවල් අල්ලගෙන වැඩක් නැහැ මහරජතුමනි සමාවක් දෙන්න. ඒ මනුස්සයාගේ මෝඩකම එහෙම සමාව දීලා මහරජතුමා ශ්‍රේෂ්ඨ වෙන්න. එයාට වඩා උතුම් වෙන්න කියලා එයාට මාන්නයක් දාලා කොමර යාව ඕෆ් කරලා දානවා. ඒ වගේ රස්සාව කරනකොට මේ මිනිසුන්ගේ දුර්වල අඩුපාඩුකම් වලදී අපිත් ඒ වගේ කරනවා. අපිත් බෝධිසත්වරු තමයි. මේක තමයි පාරමී පුරනවා කියලා කියන්නේ. ඕනම රස්සාවක ඕනම වැඩකොලක මේ ටික වඩන්න පුළුවන් පුරුදු කරන්න පුළුවන්. හැමතැන මාර්ය දේවල් තියෙන එක මතු කරන්නේ අපි. පොඩි පොඩි ප්‍රශ්න ඒවා හුදේ පටන් ගත්තාම ඉර පායනකොට අට ගන්න ප්‍රශ්න ඉර බයිනකොට ඉවරයි. පවෙන්ද හොදේට නෑ ඊපස්සේ අලුත් ප්‍රශ්නයි. ඔය ජීවිතවල සාමාන්‍ය එක ස්වභාවය. සාමාන්‍ය වරුවකට දෙයකට වඩා ප්‍රශ්න හිටින්නේ. ඇයි ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කෙනෙකුට ඒක යට යනවා. ඒවා මතක තියාගෙන ඩයිරි වල ලියලා සාකච්ඡා කරන්න තරම් වැදගත් නෑ. අර ගුරු පිටිගම මම දේශනාවකට ගිහලා එනකොට උපාසක මාත් එක්කලා මට බඳලා කියනවා ස්වාමිනී මේ මිනිස්සයා බඳලා මං දැන් අවුරුදු 18ක් එක දවසක්වත් සතුටින් ජීවත් වුණේ නැහැ. මං කා ළමයි කියන්නේ. හයයිනේ. මං කා එක දවසක්වත් සතුටින් නැහැ. සමගියෙන් නැහැ. මේ මනුස්සයත් එක්ක විරුද්ධ නම් මේ ළමයි හම්බුනේ කොහොමද කියලා. කොහමරේ රණ්ඩුත් එක්ක වළම් පොඩි කරගෙන ඕම ළමයිනොත් හම් වෙලා ඉතින්. මං කා ඕක තමයි ජීවිතේ. ඕක නැත්තම් ඒක ජීවිතයක් නෙමෙයි. ඉතින් ওই විදිහටම යන්න ප්‍රශ්නයක් නැහැ. ওই විදිහටම යන්න. ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ප්‍රශ්නයක් ඇටියට දැක්කාම ඒ ජීවිතේ ටිකක් කටුකයි. එක සාමාන්‍ය එක පෞල් ජීවිතේ කොටසක්. මෑණියන්ට තරහා යනකොට මාත්‍ය ඇඩ්ජස්ට් වෙලා යන්න ඕනේ. මාත්‍යට තරහා යනකොට මෑණියෝ ඇඩ්ජස්ට් වෙලා යන්න ඕනේ. දුකසෙප බෙදා ගන්න ඕනේ. මේ තියෙන දේ පිරිමාගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. ලද දේ සෑයමටපත් වෙන්න ඕනේ. මෙන්න මේ ටික තිබුණොත් ඕනම පෞල් ජීවිතය සාර්ථකයි. දැන් මනමාලි වෙඩින් එක ගන්නවා. මනමාලි වෙඩින් එක ගන්නවා. ඒක දැන් වෙඩින එක ඒගොල්ලන්ගේනේ. ඒගොල්ලෝනේ මනමාලයයි මනමාලයි අපි නෙමෙයිනේ. ඒකට අපිට ආරාධනා කරලා තිනවා කැම ටිකක් කාලා අපේ කිය කර තිනවා නම් දීලා යන්න. ඒකනේ කාඩ් එක දෙන්නේ. ඒතර අපි යන්නේ කැම ටිකක් කාලා ආශිර්වාද කරන්නේ. අපිට මේකප් කරන්න යනවා මාසයක්. සාරිය බලන්න මේ රට ගිහිල්ලා සාරිය අරන් ඇවිල්ලා ඒකට රේන්ද මාල අරමය කළා. ඇඩ වෙලා කොහමරි මගුල් ගෙදර යන මාස 3ක් ගිහිල්ලා තියෙනවා. හැබැයි මනමාලිට ගිහිල්ලා තියෙන දවස් 3යි. ඒ කියන්නේ ඊට වඩා වෙහසක් අපි දර මෙන්න මේ කර ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ තියෙන දෙයින් පරිමා ගන්න මෙන්න මේ වගේ தත්වයන් තමයි ගොඩාක් දුරට පෞල් වල ප්‍රශ්න වලට හේතු. අන්තර එක්කෙනෙක් තරහා යනකොට අනිත් එක්කෙනා ඉවසන්නේ එයා ඊට වඩා තරහා ගන්නවා. ප්‍රශ්නයක් වුණාම ප්‍රශ්නේ කතා කරන්නේ යට ගිය දේවල් ඔක්කොම කතා කරනවා. දැන් කියමුකෝ දැන් තේ එක හදලා දුන්න බිරුවේ නැහැ. මේ මනුස්සයා මේම තමයි එදාත් මම මේ කටලට දැන් එදා කටලට එක පස්සේ මේගොල්ලෝ කෑවනේ විසිකලේ නෑනේ. ඉතින් දැන් හරි මම කෑවේ නෑ. ඉතින් ඒක විසිකලාද ඕගොල්ලෝ කෑවනේ. ඕම් පස් පස්සේ පටන් ගන්නවා. අද තේක නම් අද තේකින් කතා කරන්නේ අර පරණ ඔක්කොම 1800 ගණන් වල 1812 ගමනක් යනකොට 7 12 දුන්නා ඒක ඉතුරු දුන්නා කියලා ඕම් පටන් ගන්නවා. ඔය වගේ තමයි මේ ප්‍රශ්න ඇවිල්ලා ඉන්නේ. ගොඩාක් ප්‍රශ්න තියෙන මේ විදිහට. ඉතින් ඒම ප්‍රශ්නත් එක්ක ඉන්නකොට දරුවන්ට මාන වෙන්න හිතෙනවා කියන එක පුදුමයක් නෙවෙයි. ඉතින් පළවෙනි කෙනා මාන වුනේ මේ ප්‍රශ්න නිසාමයි. දෙවෙනි කෙනා මාන වුණා ඒ වෙන්නේ මේ ප්‍රශ්න නිසා. එහෙනම් දෙවෙනි කෙනා හරි රැඳෙන්න අපි ටිකක් මේක සංවර වෙන්න ඕනේ කියලා හිතනවා නම් ඒක මෑණිනේ ඒක තමයි උත්තරේ. නැත්තම් ඊළඟ මානවෙන් කමෙදි මට කියන්න වෙන්නේ තුන්වෙනි කෙනා බේර ගන්න හරි ටිකක් ඇජස්ලා යන්න. නැත්තම් තුන්වෙනි කෙනා මේ ජීවිත හරියන්න ඕම ජීවිත මම ගත කරන්නේ නැහැ මමත් යනවා බුදුන් සරණ කියලා තුන්වෙනි කෙනත් ඒ තීරණය ගන්න. කේන්ති ගන්න දෙයක් නෑ මේ ලෝකේ සාමාන්‍ය දෙයක්. අපි කාටද මොනවටද කේන්ති ගන්න? කේන්ති ගන්න කෙනෙක් නෑ ලෝකේ. හැමදේම හැමතැනම තියෙන යාපත නම් ඒ යාපත දකින්න දක්ෂ නැති අපේ හඩුව මිසක් මිනිසුන්ගේ අඩුව නෙමෙයි. හැමදාම මිනිස්සු පෝසත් වෙන්න වෙසෙනවා. කිසිම මිනිසෙක් ලෝකේ දුප්පත් වෙන්න වෙසෙන්නේ නැහැ නේ. අස් කරන්න හැමදේම නිදහස් වෙන්න තඹ සතයා කටේ නැතුව කිසිම පීඩක් නැතුව බුදුහාමුදුරුවෝ බුදුන් සරණ විතරමයි කියන තැනට වෙනකම් අන්තිම සතේම ඉවර කරලා දුප්පත් වෙන්න කිසිම කෙනෙක් වෙසෙන්නේ නැහැ රුපියලක් හරි වැඩි කරන්න පෝසත් වෙන්න තමයි වෙසෙන්නේ ඒක ලෝකයේ හැටියක් පැවැත්මට යන ස්වභාවයක් ඒක. කාට හරි මේ ගාන්න හිතනකොට දැනගෙන ගන්නවා. ඔළුව පැලෙන්න ගන්නවා. හරිද වැරදිද ටික. දැනගෙන හොරකම් කරනවා තාත්තගේ තාත්තගේ. හරිද වැරදිද ටික. දැනගෙන කෙනෙකුට නිନ୍ଦා අපාස කරනවා. හරිද වැරදිද ටික. දැනගන්නේ එක වළක්වන්න. කරන්න නෙමෙයි. සම්මා සතිය කියන එක භාග්‍යතුන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශ්‍රේෂ්ඨම එකක් ඒක සම්මා සතිය. අනිත් එක අෂ්ටාංගික මාර්ගයක්වත් වැඩෙන්නේ නැහැ සම්මා සතිය නැත්තම්. එතකොට මේ සම්මා සතිය වඩන්නෙම පුරුදු කරන්නෙම මිත්‍යා සති. එතකොට මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා දිට්ඨි, මිත්‍යා සෝත මේ කියන පැවැත්මට දුකට හේතු වෙච්ච කාරණා වළක්වා ගැනීම මිසක් ඒක සම්මාවෙන් කරන්න නෙමෙයි. දැන් තරහා යනවා, බනින්න හිතෙනවා. 100 පීඨවල බනිනවා. පතුරු යන්න නෑ. සීය ඇති වෙන්නේ සම්මා සතිය ඇති වෙන්නෙම ඒ බණිනක වළක්ව ගන්න තමයි. ඒක නිවැරදි කරගන්න එයාගේ වරදක් නෙමෙයි. එයාගේ දුර්වලකමක්, එයාගේ අනවබෝධයක්. එයාගේ අනවබෝධයට බණින්න බෑ. එතන පුද්ගලෙක් නෑ. දුර්වලකමට බණින්න බෑ පුද්ගලෙක් නෑ. පුද්ගලෙක් ඉන්නවයි කියලා බණිනවා. හැබැයි එයා කරපු වරදක් නෙමෙයි. එයා තුළ තියෙන අවිද්‍යාව කරපු වරදක්. අවිද්‍යාවට බණින්න බෑ එයා පුද්ගලෙක් නෙමෙයි. ඉන්නවා පුද්ගලෙක් හැබැයි එයා වරදක් කරලා නැහැ. ඔන්න ওই විදිහට නිවැරදි කරගන්නලු සම්මා සතිය පීටවන්නේ. සම්මා සතිය පීඨවන්නේ සීය පීඨල බයින්ද නෙමෙයි. අර බයින් එක නිවැරදි කරගන්න, ඒක තුළින් අපි නිවෙන්න, කර්ම හැදෙන එක වළක්වා ගන්න, ඉපදීමේ අවස්ථාවක් ඇති වෙනවා නම් ඒක නිවැරදි කරගන්න, ඒකට තමයි සම්මා සතිය පීඨවන්නේ. එන්නත් සතියෙන් සීයෙන් තරහා ගන්න එපා. තරහව නිවැරදි කරගන්නයි සීය පවත්වන්න ඕනේ. මාස බලාවෝ කියන මා ගාම්බිර ලොකු ප්‍රශ්න ආයි කියලා මම තේවත් ඕනේ කරන්න මෙන්නේ.